උද්වේග කර වචන වගේක් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කියනවා නිමිත්තස්සාද ගතිතක් මා භික්කවේ විඥානං තිත්තේ තිත්තමානෝ. යම් කිසි කෙනෙක්ගේ කයට ලැබිච්ච පරණ හෝ ලබන්න තියෙන අරමුණක් සම්බන්ධව කාය ආස්වාදයක් සම්බන්ධව නිමිත්ත ඒක පිළිබඳ හිතේ ගත්ත සංඥාව පිළිබඳව බැඳීමක් නිමිස්ස නිමිස්ස නිමිත්තස්සාද ගතිතං නිමිත්ත පිළිබඳ ආස්වාදයෙන් බැඳීමක් තියෙනවා නම් එහෙම නැත්නම් අනුභ්‍යංජනසාද ගච්ඡා. Tamanට රස එළවූ යම් කායික පහසක් පිළිබඳව විස්තර විභාග කල්පනා කරමින් බැඳිච්ච හිතකින් හෝ තියෙනවනම් තස්මින් චේ සමේ කාලංකරය එවැනි කාය ස්පර්ශයක් නිමිත්තක් සලකා බැලීමක් විස්තර ණය ක්‍රමයේ සලකා බැලීමක් කරන වෙලාවේදී කාලංකරය යා මරණයටපත් වුනොත් ථානමේනං විජ්ජති යන් ද්වින්නම් ගතිනං අඤ්‍යතරං ගති ගච්ඡය මට පේනවා ඒ කෙනාට අත්වෙන් තත්ත ගතිය කියලා මෙතන කියන්නේ ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා මට පේන ප්‍රසිද්ධ එකක් නිරය අනිත් එක තිරිසං ආත්මය සමරණ චිත්තක්ෂණයේදී තමන් විඳින ලද කායික පහසක් තමන් හිතින් අල්ලා ගන්න ලද කායික පහසක් මත බැඳිච්ච ඒක මත පිහිටපු විඥාණයකින් නම් මරණයට යන්න වෙන්නේ මරණ වේලාවේදී තමන් අත්දකින්නේ ඒකේ නා අපායට හෝ තිරසංයෝනට යනවා ඉමං කෝ ආම්භික වේ ආදීනවන් දිස්වා එවං වදාමි මෙන්න මේ විදිහේ මරණ චිත්තක්ෂණය බේරා ගැනීම නොකළොත් ඒ සඳහා ශික්ෂාගාරක නොවුනොත් අන භවනා නොකළොත් ඒ කෙනා පත්වෙන මේ භයානක தත්ත්වයේ පිළිබඳ ආදීනව මම දැකලයි මම මෙහෙම ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක නිසා සර්වචන්නාංශී මැරෙන්න ඉන්න කට්ටියට තාම මැරිච්ච නැති කට්ටියට විචාර කරලා දෙනවා අපි ඉදිරියදා ජීවිතයේ ලබන්න තියෙන හෝ ලැබුවා වූ හෝ මොනම හරි කය පිළිබඳ පහසක් පිළිබඳව හීනමාවමින් කතා හිත හිතමින් කල්පනා කරමින් ගත කරන චිත්තක්ෂණ කොච්චරක් අපේ දවසේ කොච්චරක් අපේ අඩුගානේ භාවනා පැයක කොච්චරක් අපේ සක්මන් පැයක කොච්චරක් අපේ භාවනා මධ්‍යස්ථානයේ ගත කරන එදිනදා වැඩ කරනකොට තියනවාද කියලා බැලුවොත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් අපේ හිත වැඩියෙන්ම දවස පුරා ගත කරන්නේ අනේ මට ලස්සන රූප ලැබේවා කියලා හිත චක්කු විඥානයේ පැදී ගත කරන අවස්ථාවල්ද අනේ නැත්නම් මට හොඳ හොඳ මිහිරි ශබ්දහඬ ලැබේවා කියලා සෝත විඥානයේ විඥානයේ කනට බැඳිච්ච අවස්ථාවල් වැඩිපුර ගත කරන ජීවිතද එවන්නම් මිහිරි සුවඳවල් පිළිබඳව එහෙම නැත්නම් ලැබිච්ච අමිහිරි සුවඳක් පිළිබඳව හිත ඝාන විඥාන වශයෙන් ගත කරන අවස්ථාවල්ද නැත්නම් කාණ්ඩ පොන්න තියෙන රසමසවුලු එහෙම නැත්නම් අප්‍රේ අපුල ජනක දේවල් කැම නිසා ඇතිවිච නපුරු හිතවිලි මත ජීවහා විඥානයේ හා නැත්නම් ජීව ප්‍රසාදයේ හා බැඳිච්ච විඥානයකින්ද එනිසා මේ කයට ලැබෙන තියෙන සුඛෝපභෝගී ඒ පහස පිළිබඳව හිතමින්ද කියලා කල්පනා කරොත් අපිට ඒ හරස්කඩෙන් හිතා ගන්න පුළුවන් මරණ චිත්තක්ෂණේ වැඩියෙන් අපේ හිත බැඳෙන්නේ බැඳෙන්න ඉඩ තියෙන්නේ ඇහේද කනේද නාසයේද දිවේද කයේද කියලා.